ධර්ම දේශනාව. අද ධර්ම දේශනාව පවත්වන දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බල මණ්ඩලයේහි ප්‍රධාන පැවිදි අනුශාසක අමරපුර නිකායේහි අධිකරණ සංඝනායක මොරටුව රාවතාවත්තේ භාවනා මූලස්ථාන වාසී ශ්‍රී සද්ධර්ම වාගීශවර දොඩම්ගොඩ අස්සජී ස්වාමීන් වහන්සේ. අද ධර්මදේශනාවේ දායකත්වය කොළියාපිටිය දණ්ඩගමුව කීර්තිමාවතේ හේමලතා ජයසුන්දර ඇතුළු පවුලේ සියලු දෙනා. පානදුර වලපල අංක 203 නිවසේ පදිංචි වජිරා පෙරේරා මෙනවිය ඇතුළු සහෝදර සහෝදරියන්. මුල්ලේරියාව නව නගරයේ ජයනිකේතන නිවසේ සෝමා අබේවර්ධන ඇතුළු දූ දරුවන්. හදවත රාගම පාරේ සමගි මාවත අංක 105න් 2 C නිවසේ පදිංචි HD මල්ලිකා මහත්මිය. හේවාදිවෙල සියඹලංගමුව හාල්පන්වල රඹුක්කන KD කුසුමාවතී ඇතුළු පවුලේ සැම.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 සුවන්න චන්නෝ කරන්ති ඒකේ පරිවාර ජන්නා අන්තෝ අසුද්ධා බහි සෝභමානාති තී පින්වත් ගුණවත් වැඩි හිටියනි පින්බර තරුණ ළමයිනි වාසනාවන්ත කුඩා දරුවනි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව 2600 සම්බුද්ධ ජයන්ති ආරමුණු කොට පවත්වන පරිවාර ධර්මදේශනා මාලාවේ තවත් බුදුබණක් අහන්ටයි හොඳ පිරිස ගුවන්විදුලි යන්ත්‍රයේ ඉදිරිපිට සැදී පැහැදී සිටින්නේ. අද ධර්මදේශනාව වශයෙන් වශයෙන් ඔබට ඉදිරිපත් කරන්නේ සංයුක්ත නිකායෙහි කෝසල සංයුක්තයට අයත් සත්‍ය ජටිල සූත්‍රය. විශේෂයෙන්ම මේ මාතෘකාව ගත්තේ වර්තමාන සමාජයේ ජීවත් වෙන බුදුනුවෝ තේරුම් අරගෙන තිබිය යුතු පැතිකඩක් පිළිබඳව සිහිපත් කර දෙන්න. රැවටීම කියන එක අද බොහොම සුපුරුදු කටයුත්තක්. රවට්ටන්න පුළුවන් නම් ඒක මහා දක්ෂකමක් හැටියට හිතන තරමට ඇතමුන්ගේ මානසිකත්වය විනාශ වෙනවා. සමහරු සමහරුන්ව රවට්ටනව සමහරු සමහරුන්ට රැවටෙනව නිරන්තරයෙන්ම මේ හරහා විවිධ පීඩාවන්ට පත්වන අය ගැන අහන්ට ලැබෙනවා ලෝතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ හිටපු කාලේ විසාකාව හැදුවා මිදාර මාතා ප්‍රාසාදයේ කියන පූර්වාරාම පන්සලේ අනේ පිළිසිරිතුමා බුදුරජාණන් වහන්සේට පන්සලක් හදලා දුන්න 54 කෝටියක් ධනෙ වැය කරලා. ඒක හැඳුන්වනවා ජේතවනාරාමයේ කියලා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ එදා හිටපු සදහැවත් වසුන් අතර අංක 1ට හිටියා අනේ පිසිතුමා. අදත් අපි බණහනකොට වැඩිපුරම ධර්ම දේශනා අපි අහන්නේ ජේතවනේ අනාථ බින්දිකස්ස ආරාමයේ කියන වචනේත් එක්ක. එතකොට අනේ බිස්තුමා පිරිමි පැත්තෙන් ප්‍රධානම දායක පින්නති. විසාඛාව කාන්තා පැත්තේ ප්‍රධාන දායිකාව. විසාඛාව 15 කෝටියක් ධනෙ වැය කරලා පූර්වාරාම කියන පන්සල බුදුරජාණන් වහන්සේට හදලා පූජා කළා. ඒක මිගාර මාතා ප්‍රාසාදය කියලා හඳුන්වනවා. මෙන්න මේ පන්සලේ එක දවසක් හවස් වරුවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඵල සමවතින් නැකිතලා නගිනීර දොරටුවෙන් පිටතට වැඩලා ප්‍රාසාද සෙවනේ විවේකව බුදුහාමුදුරුව වැඩ ඉන්නවා. වැඩ ඉන්නකොට පසේනදී කුසල් රජ්ජුරුව තථාගත බුදුරජාණන් වහන්සේව දකින්නට ඇහිලා උන්වහන්සේට වැඳලා එකක් පස්ව වාඩි වෙලා බුදුහාමුදුර එක දැන් සාකච්ඡා කරනවා. ඔය අතරතුර ශ්‍රාවක පිරිසක් අන්‍ය ආගමික ශ්‍රාවක පිරිසක් පන්සල ඉස්සරහින් ගමන් කරනවා. එතන ජටිලියෝ හත් දෙනෙක්, නිගණ්ඨයෝ හත් දෙනෙක්, අචේලකයෝ හත් දෙනෙක් ඔය විදිහට විශාල පිරිසක් අන්‍ය ආගමික ශ්‍රාවකයෝ තමන්ගේ නොයේ පිරිකර බඩු ගොඩවල් කරගහගෙන දෑතින් ඔසවගෙන පන්සල ළඟින් මේ ඇත්තෝ ගමන් කරනවා මේ කාරණය දැක්කා පසේ නදී කුතුල් රජු දැකලා වහාම ඉදිරියට ගිහිල්ලා පන්සල ඉස්සරහා පාරෙන් මේගොල්ලෝ යනකොට රජුරෝ දකුණු පාදය නවලා බිම වාඩි වෙලා බොහෝම ගෞරවයෙන් අර ඇත්තන්ට වන්දනා කරමි ස්වාමීනි මම පසේනදී කොසල් රජ්ජුරෝ කොසල් රජ්ජුරෝ කිය කියා තුන්වරක් හඬ නගා කිව්වා මේ ඇත්තන්ගේ ස්වභාවය ගැන බණපතේ කොහොමද කියන්නේ කිහිලිවල බොහෝම දිග හෝම කෝපයෝ වැඩිලා තියෙනවා අතේ තියෙන නියපොතු බොහොම දිගට වැවිලා තියෙනවා. පිරිසිදු බවකින් නෙමේ අපිරිසිදු පෙනුමකින් යුක්තවයි යන්නේ. ඒ පිරිසට තමයි මේ රජතුමා බොහොම ගෞරවයෙන් වන්දනා කළේ. වන්දනා කරලා ඒ ඇත්තෝ ඒ සීමාව ඉක්මවා ගියට පස්සේ බුදුහාමුදුරුවන්ට මේ ඇත්ත රජ්ජුරුව මතක් කරන ස්වාමීනි රහත්මග අනුගමනය කරන රහත්මගට පත් වෙලා තියෙන ඇත්තන් අතර ඔය ගිය ශ්‍රාවක පිරිසත් ඔය වැඩම කළ ශ්‍රාවක පිරිසත් යම්කිසි මගක ඒ වගේම කටයුතු කරන පිරිසක් කියලා බුදුහාරවන්ට මතක් කරා බුදුරජාණන් වහන්සේ එතෙන්දී මේ වැඩ මේ ගමන් කළ ඇත්තෝ මම සිල්වත්ය ගුණවත්ය බොම වටිනා මාර්ගයේ අනුගමනය කරන රහත් මගක් අනුගමනය කරන පිරිසක් කියලා කුසල රජුරෝ මතක් කළාම බුදුරජාණන් වහන්සේ වදාලා රජතුමනි පස්කම්සුවේ යලි ගලි ජීවත් වන යලි යලි පස්කම් සුවයම සොය සොයා කටයුතු කරන ගිහි ඇත්තන්ට සිල්වතුන්ව ඉක්මනින් හඳුනා ගැනීම ලේසි නෑ. පළවෙනි වාචනයේ වදාලා සංවාසේනකෝ මහරජ සීලං වේදිතබ්බ. මහරජතුමනි සිල්වතුන් කියන අයව අඳුනා ගන්න පුළුවන් වෙන්නේ දැක්ක පමණින් නෙමෙයි. සිල්වතුන්ව අඳුනා ගන්න නම් ඒ ඇත්තා සමීපව ළඟින් සිල්වතුන්ව ඇසුරු කරන්න ඕන මේ ඇත්තා ළඟ සිල්වත්කම සිල්වත් බව තිබෙනවාද කියලා හොඳින් අඳුනගන්න. ඒ ආශ්‍රයත් දවසකින් දෙකකින් සතියකින් මාසෙකින් ඇති කරගන්න බෑ. දෙවනුවට වදාලා දීර්ඝ වශයෙන් සෑහෙන කාලයක් ආශ්‍රය කරන්නත් ඕන සිල්වතුන් වඳුනගන්න. තුන්වෙනි කාරණේට වදාලා කාලයේ තික්ුණත් ළඟින් ආශ්‍රය කළත් සිල්වතුන්ව ගුණවතුන්ව අඳුනා ගැනීමේ බුද්ධිය නුවණ ඒ ඇත්තා ළඟ නැත්නම් තේරුම් ගැනීමේ ශක්තිය නැත්නම් ජීවිත කාලයක් ආශ්‍රය කළත් ඒ ඇත්තාගේ සිල්වත්කම දැනගන්න බෑ මේ බුදුහාමුදුරුව සිල්වතුන්ව අඳුනා ගන්නට අපි කොහොමද අනුගමනය කළ යුතු පිළිවෙල කියන එක තෝරපු හැටි. දැනට අපේ මානසිකත්වයේ බලන්න. ස්වාමීන් වහන්සේ නමක් ඉසරෙවුල බාලන බොහොම මේ පිළිවෙලකට සිවුර පොරවනවන පියවර මනිමින් ගමන් කරනවන බොහොම හිමින් මහමග ගමන් කරනවන පුළුවන් තරම් තුරට නිහඬව නිසලව මේ පැත්තකට වෙලා පාඩුවේ ඉන්න බවක් පේනවනම් අපි කටපුරා කියනවා හරි සිල්වත් හාමුදුරුවෝ. වැස්සට තෙමෙනවා නම් අවුවට වේලෙනවා නම් සිරෙප්පු කුට්ටමක්වත් පයට නැත්තම් අපේ සමාජයේ හුඟක් අය හිතනවා හරීම සිල්වත් හාමුදුරු කෙනෙක්. පාත්‍රයේ වළඳනවා නම් කළු සිවුරු පෙරවනවා නම් සිල්වත් හාමුදුරු කෙනෙක්. සාමාන්‍ය වැස්සට දෙමෙන අවුවට වේලෙන සිරිප්පු නැති හාමුදුරුන්ට කියන්නේ අර හාමුදුරු හරි දුක් සීලයක් රකින්න. දුයන් නල්කය. දුස්සීල නෙමෙයි. ඒ පරිබාහිරව පෙනෙන පෙනුම මලානික වෙච්ච තරමට සරල වෙච්ච තරමට සිල්වත්කම තියෙනවා කියලා තමයි සාමාන්‍ය ඇත්තන්ගේ හැඟීම. මාළු කරෝල කන්නේ නැති. මස් මාංශ කොහෙත්ම කන්නේ නැති. අය ගැන කියන්නේ ආ බොහොම හොඳ කෙනා උඹලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ. එතකොට අන්න අපේ බොහෝ දෙනා සිල්වත්කම තීන්දුව කරන පිළිවෙල. එතකොට දැන් හාමුදුරු නමක් සංවරව යාම සීලවන්තකමක් නොවේද? හිසරැවුල බෑම සීලවන්තකමේ ලක්ෂණ නොවේද? ඒ වගේම පිළිවෙලකට සිවුරු පෙරවීම සිල්වත්කමේ කොටසක් නොවේද? ඒව ඇත්තෙන්ම සිල්වත් කෙනෙකු ළඟ තියෙන්න ඕනේව තමයි. හැබැයි ඔය කියන කාරණය කාරණා සියල්ලම පරිබාහිරව සමාජයට බේන කොටස. කලබලකාරීව වේගයෙන් ගමන් කරන හාමුදුරු නමකට වඩා ඒ වගේම අසංවර ඉරියව් පෙරතුම් පවත්වන කෙනෙකුට වඩා ඇත්තෙන්ම සංවරව ගමන් කරන නිහඬව ගමන් කරන ඒ වගේම පුළුවන් තරම් දුරට ශ්‍රමණ ආකල්පයන්ගෙන් යුතුව වැඩ කරන අත්පා දඟලවන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව සංවරශීලීව පවතින පැවැත්මත් භික්ෂුවකට අවශ්‍යමයි. ඒවා ඉන්ද්‍රිය සංවරය. චණ්ඩාශෝක ධර්මාශෝකේ කරන්නට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කියන පුංචි හාමුදුරුව බණ කියන්න ගියා නම් ඇතැම් විටේ කටයුත්ත කරගන්න වහාම දේශි වෙන එකක් නෑ. පොඩි හාමුදුරුවන් තුලින් රජ්ජුරුව බණ දැක්කර සංවර ගමන තුලයි. එතනින් තමයි රජ්ජුරුවන්ගේ මානසිකත්වයේ තනිකර වෙනස් වෙන්නේ. අද වුණත් ඒ ඒ කොටස බුදු සිවුරක් කරේ දාන බුද්ධ පුත්‍රයන් වහන්සේලා ළඟ ඒ සංවරකම තියෙන්නටම ඕන. ඒ ගැන වචන දෙකක් කතාවක් නැහැ. ඇත්ත. ඒ වුණාට බුදුහාමුදුරෝ වදාරන්නේ ඔය පරිබාහිරව පෙනෙන පෙනුමට බොම සංවරශීලී මුදුමොලොක් නීපැණි කණේ වක් කරනවා වගේ කතා කරන වචනවලින් මුව පුරා සිනාසෙමින් සතුටු වෙමින් ඒ පවත්වන ඉරියව් වලින්ම පමණක් සිල්වතෙක්ව දැනගන්න බෑ. සිල්වත්කම සිල්වත් ගුණය සිල්වත් ගතිය ආධ්‍යාත්මයට කැවිච්ච ගතියක්ද කියලා පෙනෙන්නේ දැනෙන්නේ කොතනින්ද ඒ ඇත්තාව ළඟින් ඇසුරු ආශ්‍රය කරනකොට සාමාන්‍ය අපි ආශ්‍රය කරන ගී පැවිදි හැමදෙනාම ගැන හිතලා බලන්න එක එක ඇත්තා පිළිබඳ අපට ලැබෙන ආරංචි මාත්‍රයෙන් අපි යම් යම් ඇත්තම් පසුපස යනවා. ඒ ඇත්තන්ව සරණ යනවා. ඒ ඇත්තන්ට අහුම්කම් දෙනවා. ඒ ඇත්තන්ගේ වටිනාකම් ගැන බොහොම කතා කරනවා. අර අපේ ඔක්කොම අපේ කතාව අර පරිබාහිරව පෙනිච්ච පෙනුමෙන් තමයි අපි අර ඔක්කොම ප්‍රකාශ කරන්නේ හිතන්නේ ඒ වගේම පසුපස යන්නේ. බුදුහාඳුරෝ වදාරන්නේ මේ බැලු බැල්මට පේන පියසීලී එවතුම් පැවතුම් කරුණාබර වචන ඒ වගේම සංවරශීලී පැවතුම් මේ ඇත්තාගේ ආධ්‍යාත්මයේ තුලින්ම එන දේවල්ද ඒ එහෙම නැතුව අවස්ථානුකූලෝ මේ ඇත්තා පිරිස ඉදිරියේ රඟන රඟපෑමක්ද කියන කාරණය නුවණින් විමසිල්ලෙන් සැලකිල්ලෙන් හොඳට අඳුනා ගන්න ඕන. ඒක අඳුන ගන්න පුළුවන් වෙන්නේ බුද්ධිමත් ඇත්තන්ට. අවුරුදු 100ක් ළඟින් ඇතුළු වාසය කළත් බුද්ධිමත් බව නැත්තම් එයාටත් මේ ඇත්ත සිල්වත්ද කියලා නිවැරදිව අඳුන ගන්න බෑ. සුපරීක්ෂාකාරීව කටයුතු කිරීමෙන්මයි අඳුන ගන්න පුළුවන්. ඒ නිසා අපේ බුදුහාමුදුරුව වදාරනවා ළඟින් ආශ්‍රය කිරීමෙන් තමයි රජතුමනි සිල්වතුන්ව දකින්න පුළුවන්. සංඝෝ හාරේන කෝ මහරජ සෝචේයං වේදිතබ්බං මහරජ කතා විවහාරයෙන් අන්‍යයන්ගේ පිරිසිදු බවයි අපිරිසිදු බව දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ. යම්කිසි කෙනෙකුගේ වටිනාකම හොඳකම ඒ අවස්ථාවට අනුකූලව නිවැරදිව අඳුනා ගන්න පුළුවන් වෙන්නේ කාටද? පිරිසිදු බව අපිරිසිදු බව අඳුන ගන්න පුළුවන් වෙන්නේ කාටද? ඒත් ළඟින් ආශ්‍රය කරන අයට. කෙබඳු අයටද බුද්ධිමත් අයට. මේ ඇත්තා පෙන්නන ජීවිතයයි ගත කරන ජීවිතයයි දෙකක්ද කියන කාරණය බුද්ධිමත්ව අවදිමත්ව සුපරීක්ෂාකාරීව බලන ඇත්තන්ට තමයි කලක් යනකොට වැටෙන්නේ ආපදාසුකෝ මහරජ ථාමෝ වේදිතබ්බ කෙනෙකුට විපතක් පීඩාවක් අපහසුාවක් ආපු වෙලාවට තමයි ඒ දරා ගැනීමේ ශක්තිය කොයිතරම් දුරට මේ ඇත්තා ළඟ තියෙනවාද කියන කාරණය තේරුම් ගන්න පුළුවන් වෙයි. පීඩාවකට අපහසුවකට කරදරයකට අපි මැදි වෙච්ච වෙලාවට කොච්චර දුරට ඒ එතෙන්දී කලබල නොවි ඉක්මන් නොවි බුද්ධිමත්ව ඥානාන්විතව කටයුතු කිරීමේ හැකියාව මේ ඇත්තා තුල පවතිනවාද කියලා අපිට හඳුන ගන්න පුළුවන් වෙන්නේ කොහොමද ළඟින් ඇසුරු කළා ඒ වගේම බුද්ධිමත්ව ඇසුරු කරලා ඒ පීඩාව ඉදිරියේදී ඇත්ත ක්‍රියාත්මක වන ආකාරය දෙස හිමසිල්ලෙන් සුපරීක්ෂාකාරීව බලන සාකච්ඡායකෝ මහරජ පඤ්ඤා වේදිතබ්බා ඕනෑම කෙනෙකුගේ බුද්ධි මට්ටම මේ ඇත්තට ඇත්තෙන්ම දැනුමක් තියෙනවද අවබෝධයක් යමක් පිළිබඳව නිවැරදිව තියෙනවද කියන කාරණය වැටහෙන්නේ ඒ ඇත්තා කරපු ප්‍රකාශයක් අහගෙන හිටීමෙන් පමණක් නෙවෙයි. මේ වෙලාවට බොම් පහදිනවා. ඒ ඇත්තත් එක්ක යම්කිසි මාත්‍රිකාවක් පිළිබඳව ජම් සාකච්ඡා කළා ගැඹුරට සාකච්ඡා කරලා විවිධ පැතිකඩ ඔස්සේ සාකච්ඡා කරන්නේ පුළුවන් නම් සාකච්ඡා කරනවා නම් එතෙන්දි තමයි මේ ඇත්තාගේ දැනීමේ ස්වභාවය ප්‍රඥාවේ ස්වභාවය අවබෝධයේ ස්වභාවය කොයිතරම් මට්ටමක පවතිනවාද කියන කාරණය අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අර දැක්ක තරමින් සිල්වතාව අඳුනගන්න බෑ. කතා විවහාරයෙන්මත් අන්‍යයන්ගේ තියෙන පිසුදු බව අපිසුදු බව අඳුන ගන්නට බෑ. ඒවා කාලයක් ළඟින් ඇතුළු ආශ්‍රය කරලා සමීප වෙලා ඒ හැම දෙනාගේම ක්‍රියාකාරීකම් මානසික ස්වභාවයන් බුද්ධිමත්ව හදාරලා තමයි අපි කාටත් පුද්ගලයන්ව අඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ වර්තමාන සමාජය බලන්න කෙනෙක්ව මගතොටදී දැක්ක හැටි බස් එකේදී සීට් එකේදී බස් එකේ යන අතරතුර පොඩි ආශ්‍රයයකට වැටිලා හරියට පැහැදිලා. සමහරට ඒ ඇත්තව තමන්ගේ ගෙදර දොර එක්කන් ගිහිල්ලා සුමාන ගණන් මාස ගණන් සලකලා අවසානයේ සියදාස් ගණන් ලක්ෂ ගණන් තමන් සතු සම්පත් වංචාවෙන් අරගෙන හානි කරපු අය සමාජේ නැද්ද ඉන්නවා ඒ වාගේම නොයෙක් විදිහේ විශ්වාසකම් ඇති කරවලා පවුල් වලට සම්බන්ධ වෙලා සමට ආවා විවාහ පවා කරගෙන අර පවුල් වල අහිංසක දූල පුතාලා අපහසුවට දාපු අය නැද්ද ඉන්නව පැවිදි පක්ෂයේ ගන්න වර්තමාන බොහොම සිල්වත්ව බොහොම ගුණවත්ව බොහොම ධාර්මිකව ලැජ්ජා භය ඇතිව හොඳට මහානකම කරන පිරිසක් මේ ශාසනයේ ඉන්නවා. තව පිරිසක් ඉන්නවා සිවුර තමන්ගේ රස්සාව බවට පත් කරගෙන වැඩ කරන පිරිසක්. පන්සල් හදනවා කියනවා, අතන චෛත්‍ය හදනවා කියනවා, මෙතන විහාර හදනවා කියනවා, අතන වැඩිහිටි නිවාසයක් මම කරනවා කියනවා. නොඑක් බොරු, නොඑක් මුසා. ගෙවල් දොරවල් වලට ගිහිල්ලා කියලා සම්මාදන් මේ කොළ ගහගෙන, පිසිත්පත් ගහගෙන ගම්බිම් පුරා නොඑක් බොරු කියමින් ඒ වගේම මුදල් රැස් කරන තිවුර තමන්ගේ ජීවත් වීමේ මාර්ගයේ හැටියට පාවිච්චි කරන පිරිසකුත් මේ රට ඇතුළේ නිස්සබ්දව ඉන්නේ. දැන් මා මා හිතන්නේ මා පිළිබඳව හොඳට විස්තර සොයා ගන්නවා. මම දන්න අඳුරන දායක දායිකාවන්ව හොයා ගන්නවා. මට සම්බන්ධ. ඒ තැන් වලට ගිහිල්ලා අසවල් හාමුදුරුවෝ මගේ ගුරුවරයා නැත්නම් මම උන්වහන්සේ ළඟා ඉන්නේ උන්වහන්සේගෙන් මම ඉගෙන ගන්නවා නැත්නම් මම උන්වහන්සේ ළඟ පැවිදි වෙලා හිටියා කියලා ඉති මහා විස්තර ගොඩක් කියනකොට අර මිනිස්සු හිතනවා ඇත්තනේ නම් අපේ හාමුදුරුවෝ ගැන හොඳට දන්නවනේ මම මේ විදිහේ අපහසුතාවයක් වෙලා යාවේ නැත්නම් මෙන්න මේ විදිහේ වැඩක් මම කරනවා ඒකට මට උදව් කරන්න ඒ විදිහේ වෙනමම සම්මාදංකාරයෝ පිරිසක් මේ රට ඇතුළේ මම මේක විශේෂයෙන් මතක් කරන්නේ පින්නතුනේ වැදගත් පෙරහරවල් වැදගත් උත්සව වැදගත් පින්කම් මේ රටේ රජමහා විහාරවල වැදගත් ස්ථානවල සිද්ධ කරනකොට ඒ ආයතන දන්නේම නැහැ. ඒ ආයතන දන්නේම නැහැ. රට පුරාම නොඑක් අය බොරු කිය කියා ඒ දවස්වල රටේ මහජනයා කතා කරන කාගේ තවදාන්ති මුල තියෙන විශේෂ පෙරහරක් වේනම් පින්කමක් වේනම් ඒකේ නම විකුණ විකුණා සමහරු මුදල් රැස් කරනවා මේකට හේතුව මොකද අපේ මව්පියෝ බොහොම ශ්‍රද්ධාවන්තයි සිවුර දෙනෙතින් දකින්නකොට දෑත් එකතු කරනවා ගෞරව කරනවා. අපේ හාමුදුරු නමක් නේද කියලා හිතනවා. මේ පැවිද්දෝ නෙමෙයි. තමන්ගේ ජීවිතයේ සියලු වැරදි වැඩ කරන්නට සිවුර නිල ඇඳුමක් වශයෙන් පාවිච්චි කරන පිරිසක්. බුදුහාමුදුරන්ගේ කාලෙත් සිටි ඇතුන්ගේ දල කපා ජීවත් වන හොරක් හොරෙක් හිටිය. මේ දේශියෙන් බෑ තුන්ගේ දල කපන්න. මේක බොහොම අමාරු කටයුත්තක්. මේ මෙයා දැක්කාර කැලේ ඉන්න ඇතුන් ඒ කැලේ ඇසුරු කරගෙන ඉන්න පසේ බුදුරජාණන් වහන්සේ ළඟින් යනකොට උන්වහන්සේට පසඟ පිහිටුවා වැඳ වැඳ තමයි පිටත් වෙන්නේ. මේ ඇත් පෙළම. මෙයා මේක දැක්කා. මෙයා කල්පනා කළා මෙන්න හොඳ වැඩේ. සිවුරක් හොයාගෙන එන්න ඕන. මෙයා සිවුර පෙරෝගෙන. සිවුර පෙරෝගෙන අර ඇතුන් යන පාර අයිනේ මෙයා වාඩි වෙලා ඉන්නවා. හැබැයි මේ මේ පසේ බුදුහාඳුර වගේ ඉන්නේ. ඉතින් ඇතුන් කල්පනා කළා මේ තවත් පසේ බුදු කෙනෙක් ඇවිල්ලා කියලා. බලන පස්සේ බලනකොට මේ පසේ බුදුන්ගේ පොඩි වෙනසකුත් තියෙනවා. අනිත් පසේ බුදුහාමුදුරෝ මේ මූණ හිස සම්පූර්ණයෙන්ම පේනවා. මේ පසේ බුදුන් ඔළුවේ ඉඳලම වහගෙන. ඒ කොණ්ඩේ වැහෙන්නේ නැහැ. ඒත්තර අහිංසක සත්තුන්ගේ අහිංසකකමට අර පසේ බුදුහාමුදුරන්ට වැඳලා යන ගමන් අර යටත් පසක පිටුවල වඳිනවා. මෙයා තියුණු ආයුධයක් අතේ තියාගෙන අවසාන ඇතා යනකොට ඒ සතාව මරනවා. මරලා දැල කපානවා. කාලයක් මෙයා මේක කරගෙන ගියා. පස්සේ තම පිරිස ඇයි අඩුවන්නේ කියලා නායකයා හස්ති රාජයා තේරුම් අරගෙන තමයි මෙයාව වනයෙන් පන්නා දාන්න කටයුතු කළේ. ඔය වගේ පිරිස අදත් මේ සමාජේ ඉන්නවා පින්නතුනි. ඒ නිසා ඕනෑම ආධාරයක්, උපකාරයක් සම්මාදම් පොතක් අරගෙන ආවොත් Tamange ගෙදරට හොඳට මතක තියාගන්න යම් කිසි තැනකය කියලා කිව්වොත් එතනින් විමසන්න ඔබ ශ්‍රද්ධාවන්ත වෙන්න පුළුවනි ඔබ පිනට දහමට ලැබි කෙනෙක් වෙන්න පුළුවනි ඔබ පොදු ජන යහපතට හේතු වෙන පින්කම් වලට පොදු ජන යහපතට හේතු වන දේවල් වලට උදව් කරන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒක හොඳයි. අහිංසක ජනතාවට රෝගීන්ට වික්ෂුන් වහන්සේලාට පන්සල් වේර විහාර කොට නම්වන් උදව් කරන කෙනෙක් වෙන්න පුළුවන් ඒක හොඳයි. හැබැයි ඒ ඔබගේ ශ්‍රද්ධාසිත ඔබේ පරිත්‍යාගය වැරදි විදියට පාවිච්චි කරන ප්‍රයෝජන ගන්න හොරුන්ට ඒම අසුවෙන්ට එපා පින්නතු. ඒ නිසා මේ වර්තමාන සමාජයේ ඔය පැතිකඩ බොහොම දරුණුවට තියෙන බවක් පේන්න තියෙනවා. ඒකයි මම විශේෂයෙන් මේ ගැන මතක් කළේ. ඔබ ළඟින් ඇසුරු ආශ්‍රය කරන ඔබ දකින ස්වාමීන් වහන්සේ නමක් වේවා උපාසක උපාසිකාවක් වේවා බැලු බැල්මටම ඒ ඇත්තාගේ ඉරියව් දෙස බලාගෙනම නම් තනිකර පහදින්න ඉක්මන් වෙන්න එපා. ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා ඒ ඇත්තාගේ ස්වභාවය දෙස බලලා බැලු බැල්මට ඉක්මනින් පහදින්න එපා. බොහෝ දෙනා ඒව පහදිනවා. පැහැදිලා අවසානයේ කිට්ටු කරගෙන නොයෙක් විදි අපහසුකම් වලට වැටිලා අන්තිමට දුක් වෙනවා. එතකොට මොකද්ද කියන්නේ? අනේ අපි දන්නේ නෑනේ ඒ වගේ කෙනෙක් කියලා. අපි හිතුවේ නෑනේ එයා එහෙම කෙනෙක් කියලා. එහෙම කියලා අපි අප පිළිබඳවම අවසානි පසුතැවෙනවා. බණපොතේ ලස්සන උපමාවකුත් බුදුහාරු මෙතන වදාරනවා. මොකක්ද උපමාව? පතිරූපකෝ මත්තික කුණ්ඩලෝව ලෝහඩ මාසෝව සුවන්න චන්නෝ. කරන්ති ඒකේ පරිවාර ජනතා අන්තෝ අසුද්ධා බහි සෝභමාන ලෝහ වර්ග වල ලෝහ වර්ග පිටතින් ආලේප කරලා රත්තරන් බඩු වශයෙන් රත්තරන් ආභරණ වශයෙන් විකුණන සමාජයේ අදත් ඉන්නවා. නියම රත්තරන් නෙමෙයි. හැබැයි රත්තරන් වල දාලා ඒ රණින් උපකරණවා මේක. ඇතුලේ තියෙන්නේ සමහර විට කිසි වටිනකමක් නැති ලෝහ වර්ගයක්. රන් භාජන ඇටියට බැලු බැල්මට පේනවා. බැලු බැල්මට රම්භාජන වගේ තමයි පෙනෙන්නේ. ඒවට රැවටෙනවා. මාල මුදු වලලු ආදී නොඑක් දේවල් තියෙනවා. රත්තරන්්‍ය කියලා බැලු බැල්මට පේනවා. ඔය ආර්ථික වශයෙන් අමාරුකම් තියන අය ගමන් බිමන් යනකොටත් බොහෝම රත්තරන් වගේ පොරෝල වගේ ඇඳගෙන පෙරෝගෙන එල්ලගෙන යන හුඟා ද්‍රව්‍ය රත්තරන් නොවන බවත් ඒ පෙනුම පෙන්වන බවත් නොදන්න සමාජයක් නැහැ. බොහෝ දෙනා දන්නවා. නියම රත්තරන් නෙමෙයි. ඒ වගේ මේ සමාජයේ ඉන්නවා සිල්වත්කම යන්තමින් ගෑවෙන්නේ නැතුව සිල්වත්කම වෙන්නවා. දැහැමි ගතිය හදවතේ කොහෙත්ම නැතුව දැහැමිකම් ගැන පෙන්වනවා. ඉවසීම කරුණාව මෛත්‍රිය යන්තමින්වත් ගෑවිච්ච නැතුව හැබැයි ඉවසීම තියෙන කරුණාව තියෙන මෛත්‍රිය තියෙන අනුකම්පාව තියෙන හොඳ සත්පුරුෂයන් ඇටියට සමාජ තලයේ ඉදිරිපිට පෙනී ඒ නිසා පින තියෙනි මේ ජීවත් වෙන ටික කාලේ හරියට ප්‍රවේශම් වෙන්න ඕන වර්තමාන සමාජයේ බොහෝ දෙනාගේ ක්‍රියාකාරීකම් ඉදිරියේ බොහෝ දෙනාගේ ක්‍රියාකාරීකම් අන්‍යයන්ව මුලා කරන අන්‍යයන්ව රවටන අහිංසක හදවත් අහිංසක සත්පුරුෂ හදවත් බොහොම පීඩාවට පත් කරන ස්වභාවයෙන් යුක්ත පුද්ගලයෝ ඉන්නවා. එතකොට බණපතේ උපමාවටත් දේශනා කරලා තියෙනවා එක තැනක අඹ ගත්තාම අඹ සූත්‍රය කියලා වෙනමම සූත්‍රයකුත් බණපොතේ තියෙනවා. මේ අඹ සූත්‍රයේ සඳහන් වෙනවා අම්බ සූත්‍රයේ සඳහන් වෙනවා මෝරලා නැහැ ඉදිලා නැහැ හැබැයි මෝරලා නැති වුණත් ඉදිලා නැති වුණත් ඉදිලා වගේ බැලු බැල්මට පේන ගෙඩි තියෙනවා ඔය පළාතේ ඒ වාගේම ඉදිච්ච බවක් පෙනෙන්නේ නැහැ. හැබැයි ඇතුළත හොඳට ඉදිලා තියෙන gedit තියෙනවා. සමාජයේ ඒ විදිහේ ආකාර පුද්ගලයෝ ඉන්නවා. ඒ ආකාර පුද්ගලයෝ ඉන්නවා. ඒ නිසා අපි නිතරම සෑම කෙනෙක්වම ලං කර ගන්නකොට සමීප කර ගන්නකොට ඒ ආශ්‍රේත සුදුසු පුද්ගලයන්ව පුද්ගලයන්ව තෝර බේරා ගැනීමේදී බොහොම විමසිලිමත් වෙන්න ඕන. පිටතින් පෙනෙන සංවර ගති පැවතුම් වලට රැවටෙන්නේ නැතුව. ඔහු සමග සාකච්ඡා කරලා, දිගු කලක් ආශ්‍රය කරලා හොඳ නරක මේ පුද්ගලයාගේ බුද්ධිමත්ව බෙදා හදාගෙන අඳුනා ගන්න ඕන. මම මුලින් මතක් කළ පළතුරු ගෙඩිවල තියෙනවා ඇතැම් විට පිටතට පේනවා ඉදුණු ස්වභාවයක්. ඇතැම් විට ඉදුණු ස්වභාවයක් පෙනුනට ඇතුළ කුණු වෙලා. ඇතැම් විට ඇතුළත අමුගතියෙන් තියෙන්නේ. එතකොට ඒ වුණාට ඇතුළත අමුයි පිටතට පේනවා ඉදුණු ගතියක් පෙනුමැති ගතියක්. ඒ වගේ ඇතුළත කුණු වෙච්ච නරක් වෙච්ච සිටිවිලි බහුල ධර්ම පුද්ගලයෝ සමාජයේ ඉන්නවා. අප විසින් ඔවුන්ව ආශ්‍රය කරලා බුද්ධිමත්ව ආශ්‍රය කරලා මනවින් තේරුම් අරගන්නට ඕන. නටුවේ කටු තිබුණත් රෝසමල ඊතා සුවඳවත් කරනවා. පරිසරය පවා සුවඳවත් කරනවා. එමෙන් නරක ගති ඇති දුෂ්චරිතයෙන් පිරිච්ච සමාජයක උතුම් මිනිස්සු සමාජයේ ජීවත් වෙනවා. ඔවුන්වත් ආස් අඳුන ගන්න ඕනේ දිගලක් ආශ්‍රය කරලා. ඇතැම් පුද්ගලයන් මිතුරන් ලෙස පෙනී ඉන්නවා. නමුත් මිත්‍ර ප්‍රතිරූපකයන් බව සිංගාල ගෘහපති පුත්‍රයාට බුදුහාමුදුරුවෝ එදා පැහැදිලි කර දුන්නා. ලාභයක් ප්‍රයෝජනයක් යමක් කඩා වඩා ගැනීම කරගන්නාතුරු ලං වෙලා ಗುಣ ගයමින් ಗುಣ කියමින් ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඒගොල්ලන්ව අඤ්ඤදත්තු හර කියලා හඳුන්වා දුන මිත්‍රි. ඇතිතන ಗುಣ කියන නැත්තන දොස් කියන අනුප්පිය භාණී කියලා මිත්‍රයෙක් ගැන අපේ බුදුහාමුදුරුවෝ කියා දුන්නා. හොඳ දේටත් නරක දේටත් අනුමැතිය දෙන. පවට වරදට පොළඹවන එක්කෙනා අපාය සහායක මිත්‍රයා කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වා දුන්නා. අතීතේනු අනාගතයෙන් අතීතයෙන් අනාගතයෙන් අපට සංග්‍රහ කරන වචී පරම මිතුරන් ගැන බුදුහාඳුරෝ වදාලා තමන්ගේ දෙලොවම විනාශ කරන මේ වගේ උදවිය බොහොම බුද්ධිමත්ව තේරුම් අරගන්නට අපි ඥානවන්ත වෙන්න ඕන. අජාසත්ත රජුරෝ දේවදත්ත හාමුදුරුවන්ගේ ප්‍රාතිහාර්ය දැකලා දේවදත්ත හාරුව පෙන්නපු පුංචි ප්‍රාතිහාර්යයක් දැකලා මහා සිල්වතෙක් මහා ගුණවතෙක් හැටියට උන්වහන්සේට රැවටිලා උන්වහන්සේ පසුපස ගිහිල්ලා අවසානයේ බුදුහාමුදුරුවන්ව මරන්න පවා උපායන් යොදලා තමන්ගේ දයාබර පියාණන්ව මරවන්නට කටයුතු කරලා ඒ වාගේම පියාමරවා රජකම් ගන්නත් මාන්ති වෙලා කොච්චර බරපතල පාප කර්ම රාශියක් මේ තරුණ රජකුමාරයා කරගත්තද නරකාසේ ඒ නිසා පිනතියනි ඔබට නිතරම දිවාරය දෙකේ නොයෙක් අය ඔබට ඇසුරට ලැබෙනවා ඔබේ ආශ්‍රයයට ලැබෙන සෑම කෙනෙක් දෙසම සැකයෙන් බලන්න කියනවා නෙමේ බුද්ධිමත්ව බලන්න. මෙයා කෙබඳු ආකාර එවතුම් පැවතුම් ක්‍රියාකාරීකම් ආධ්‍යාත්මයේ තුල තියෙන කෙනෙක් දැයි විමසලිමත් වෙන්න. බැලු බැල්මට පෙනෙන පෙන්වන දෙයට ඉක්මනින් රැවටෙන්න එපා. සුපරීක්ෂාකාරීව කල්පනාකාරීව කටයුතු කරන්නට පුරුදු වෙන්නට මතක තියාගන්න රත්තරන් වගේ බැලු බැල්මට පෙන්නන ලෝහ වර්ග වලින් ඇදූ නොයෙක් විසිතුරු ආභරණ තියෙනවා. හැබැයි ලෝහ වර්ග. රත්තරන් නෙමෙයි. බැලු බැල්මට පේන්නේ එහෙමයි රත්තරන් වගේ. ඒ රවටන රැවටිල්ල මම සමාජයේ තියෙනවා මිනිස්සු අපෝරවට්ටන. ඒ නිසා පැවිදි පක්ෂයේත් ඉන්නවා අපෝරවට්ටන පිරිස తాවකාලිකව සිවුර දාගෙන ඒ තුලින් ජීවත් වීමට උනන්දු වෙන පිරිස. උතුම් පැවිද්දෝ නියම පැවිද්දෝ කවදාක්වත් දායකයන්ව සදහැවතුන්ව රවටන්නේ මුලා කරන්නේ. ගිහි සමාජෙත් අපිට කිට්ටුවරම ඉන්න නොයෙක් නොයෙක් ආකාර කපටි ගති පැවතුම් ඇති අය සමාජයේ ඉන්නවා. ඒ නිසා මගේ බුදුහාමුදුරුව අපේ රජ්ජුරුවන්ට වදාලේ පසේ නදී කුසල් රජ්ජුරුවන්ට වදාලේ ඔය ඉරියව් වලින් ඇවතුම් පැවතුම් වලින් ඔය විඳින දුක්ඛ ප්‍රතිපත්ති වලට රැවටෙන්න එපා සිල්වතුන් ගුණවතුන් අඳුන ගන්න නම් කාලයක් ළඟින් බුද්ධිමත්ව නැනවත්වයව ඇසුරු කරගෙන කටයුතු කරන්න කියලයි උතුම් බුදුහාමුදුරුව මේ දේශනාව තුළින් වදාළ. ඒතිකෝ බේ සිත්ති රැඳේවා. ඔබටද හැම මොහොතකම හැම වෙලාවකම සිල්වතුන් ගුණවතුන් හඳුනා ගැනීමේ බුද්ධිමය ශක්තිය අවංක මිනිස්සු හඳුනා ගැනීමේ ශක්තිය ලැබේවා. මේ දේශනාවෙන් ඒ බව සිහිපත් කරන ගමන් මෙම ධර්ම දේශනාවේ අද දායකත්වයේ මීට වසර 6කට පෙර අභාව ප්‍රාප්ත වූ හඳලගමුව පහළගමුව අත්තේ විසු මෙන්චනෝනා මාතාවතත් මීට වසර 29කට පෙර පරලෝසපත් ජේම් ජෝන් සිඤ්ඤෝ පියාණන්ටත් 2008 ජූලි 18 වෙනිදා පරලෝසපත් කුලියාපිටිය හබ්බෝ මුල්ලේ එච්.පී. ගුණපාල කඩේ චූටි මහත්මයා සා 2010 ජූනි මාසයේ 6 වෙනි දින පරලෝ සැපත් කුලියාපිටිය දණ්ඩගමුවේ විසු පොලිස් නිලධාරී එස්.ඒ. පොඩිරත්න මහත්මයා යන සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නේ කුලියාපිටිය දණ්ඩගමුව කීර්තිමාවතේ හිමලතා ජයසුන්දර ඇතුළු පවුලේ සියලු දෙනා විසින් සුජීවත්ව වාසය කරන අනුවන ජන්මදිනය සමරන තම දයාබර මෑණියන්ට නිදුක් නිරෝග සුවය දීර්ඝායුෂ පතමි. නීත අවුරුදු 22කට පෙර පරලෝසපත් මෝටිම් පෙරේරා මහතාට හා අවුරුදු 4කට පෙර මියගිය මාපි පෙරේරා මහතා ඇතුළු සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. අද දායකත්වයේ මේ පින්කමට දරනවා පානදුරේ වල්පල 203 අංකයේ දරන නිවසේ පදිංචි වජිරා පෙරේරා මෙනමිය ඇතුළු සහෝදර සහෝදරියන් මීට වසර 12කට පෙර පරලෝසපත් නීතිඥ හෙන්රි සමරසේකර සැමියාට සහ අබරාදුව කටුකුරුන්දේ විසූ විදුහල්පති එච්.එන්. අබේවර්ධන එල්. වීරසේකර යන දෙමව්පියන්ට ඌරුගමව නවරියන් වත්තේ විසු වීරසූරි සමරසේකර දෙපළ ඇතුළු මියගිය පවුලේ සිරු ඥාතීන්ට පින් පැමිණීමට සුජීවත්ව සිටින දේවාලයගම පහන් කනුව පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී අපේ කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේට සිත ප්‍රාර්ථනා කරමින් අද දායකත්වයේ දරනවා මුල්ලේරියාව නවනගරේ ජයනිකේතන නිවසේ සෝමා අබේවර්ධන ඇතුළු දූ දරුවා දැනට වසර 93ක් වන එඩ්ඩී විල්සන් පියාණන්ටත් වයස අවුරුදු 83ක් වන අයිඩී ජේපින් මහත්මියටත් නිරෝගී සුවසා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ කඩවත රාගම් පාරේ සමගිමාවතේ අංක 105න් දෙකදරන් නිවසේ පදිංචි එද්දී මල්ලිකා හාල් පන්වල පදිංචිව සිට මීට වසර 19කට පෙර පරලෝසපත් විශ්‍රාමික විදුවල්පති ධර්මදාස ජයලත් ආදරණීය සැමියාටත් 2003 ජූලි 18 වන දින පරලෝසපත් කුමාර සමරනායක පුතණුවන්ටත් සහ දෙපාර්ශ්වයේම පරලෝසපත් සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කරවීම පිණිස අද දායකත්වයේ දරන්නේ හෝවාදිවෙල සියඹලංගමුව හාල්පන්වල නමුක්කන කේදී කුසුමාවතී ඇතුළු පවුලේ පිරිස. තුම්මතකට උඩදී පරලෝක සැපත් ස්වාමිදීනිය වෙන එන්.පි. බේබිනෝනා උපාසිකා මාතාව 2009 ජූලි මාස 28 වෙනිදින පරලෝක සැපත් බී ගුණරත්න මහත්මයා මස්සිනා කිතුල්ගල කිරිකෝතැන්න ප්‍රදේශයේ විසූ 2006 පෙබරවාරි මාසයේ 14 වෙනි දින පරලෝසපත් ලක්ෂපාන මුරේනේගම විසු එන්ජී සෝමාවතී උපාසිකාව නංගි ඇතුළු සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම සඳහා අද දායකත්වයේ දරන්නේ කෝට්ටේ ඇතුළු කෝට්ටේ මහින්දාරාම පාරේ අංක 89න් දෙක නිවසේ පදිංචි එජ්ජී සූරසේන මහත්මයා ඇතුළු පවුලේ පිරිස මේ දායක දායිකාවන් බලාපොරොත්තු වන ආකාරයෙන් සුජීවත්ව වාසය කරන ඒ පවුල්වල හැම දිනාටම සිතක් සාන්තියක් යහපතක් සිද්ධ වේවා. ඒ ඇත්තන්ගේ මිය පරලෝකයේ සුළු ඥාතීන්ට අමා නිවන් සැලසිල්ල ලැබේවා. බණ ඇසූ රට පුරාම බණ ඇසූ සදහැවත් ගුණවත් පින්නතුන් පින්වතියන් සැමට තුනුරුවන්ගේ ගුණ බලයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මෙලොව සුව සතර සුවහා අමා නිවන් සුව පිණිස මේ උතුම් පින්කම හේතු වාසනා වේවායි කටවල් පුරා සාදු කියාපතන ආකාසට්ඨා ජබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මම් පරං ධර්ම දේශනා කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් ලබාගත් උතුම් පින් අපට අමා නිවන් ශාන්තිය පිණිසම හේතු වාසනා වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරා. අද ධර්ම දේශනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී ලංකා යුද හමුදා බෞද්ධ බල මණ්ඩලයේ ප්‍රධාන පැවිදි අනුශාසක අමරපුර නිකායේ අධිකරණ සංඝනායක මොරටුව රාවතාවත්තේ භාවනා මූලස්ථාන වාසී ශ්‍රී සද්ධර්ම වාගීශවර දුඩම්ගොඩ අස්සජී ස්වාමින් වහන්සේ. අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමු. සිතේ ආලෝකය සොයා සැනසille సౌందර්යය සොයා ඔබ තුල ඔබම ಗುಣදම් පහන් දල්වන්න. සුදේශීය සේවයෙන් ධම්මස්සවන කාලෝ ධර්ම දාන පින්කම් මාලාව හැමදාම උදෑසන 8ට සහ රාත්‍රී 8ට සුන්දර රාත්‍රියේ පෙමින් බෙලී සිටි රුක්මනී ඇගේ දැස් චන්ද්‍රයා වෙතට යොමු කළේ මහත් ශෝකයෙනි ඒ මොහොතේ දෙස පාරින් බලා සිටි චානක මෙසේ පැවසුවේය. රුක්මනී අක්කේ අදත් ෆෝන් එකේ සල්ලි ඉවරද? ඔව් මල්ලි. එහෙනම් උඩ බලාගෙන ඉන්න නැතුව ඉක්මනට #247# සමතන්න. ස්මාර්ට් ලෝන් එකක් ගන්න. Sri Lanka telecom Mobitel. We care always. Krishna ගමින් ගමට දහම් සරණ. දැයි පෙරගමන් කරු සනස සංවර්ධන බැංකුවේ බැතිබර දායකත්වයෙන් ජූලි 25 වෙනිදා ඉරිදා ඇසලපුර 15 පොහොයදා උදෑසන 5:30 සිට ඇරඹෙන ආගමික වැඩසටහන් සහ පසුදින පහන් වෙනතුරු පැවැත්වෙන සර්වරාජික පරිත්‍රාණ ධර්ම දේශනාව ඇතුළු සියලුම ආගමික වැඩසටහන් රුහුණු කතරගම කිරිවිහිර පුදබිමේ සිට සිංහල ස්වදේශීය සේවය ඔස්සේ සජීවීව ප්‍රචාරය කෙරේ. කිරිවේ පෙරේ කොත් කැරැල්ල මතින් නැගෙන දාම් රැල්ල සාදු ගණන් දෙව් පුදවත්